ඊළඟ දේශනාව මච්චරිය සූත්‍රය මසුරුකම අපි මං දන්නේ වෙන නමකින් කලින් කතා කරා එක මච්චරිය සූත්‍රයේ තියෙන්නේ කරුණු පහකින් සමන්නාගත වුණාම කරන මසුරුයි කියලා. ඒ දැන් මේ මසුරුකම තියෙන ගමන් ඉර යනවා කියලා පැහැදිලි කරන්නේ. ආවාස මච්චරිය ආවාස වාසස්ථාන පිළිබඳ තියෙන ආසාව, ඉච්ඡාව, කුලයන් කියන්නේ පෞල් මේ දායක පෞල් ගැන තියෙන ආසාව, ලැබීම් ගැන තියෙන ඉච්ඡාව වර්ණාව ගැන තියෙන ඉච්ඡාව සහ ධර්මය ගැන. ඒතකොට ධම්ම කියනකොට දැන් මේක නිරයන්න හේතුවක් කියනවනේ. එතකොට එහෙනම් මේ පැහැදිලි කරලා පෙන්වන්නෙම ඒ ඒ අයගේ පැවැත්ම පිණිස පවතින කාරණා විග්‍රහයත් එක්ක තියෙන. මොකද ශ්‍රමණවරු කියන්නේ යම් කිසි පැහැදිලි කිරීමක් එක්කයි තියෙන්නේ. හැබැයි ලෝකෝත්තර මාර්ගය ඉස්මතු කරලා පෙන්නකොට ඒක ඒ කාරණාවට මච්චරිය කියලා කියන්නේ ඒකට පැහැදිලි කරන්නේ ඡන්දය, ධර්මයේ රාගය තිබ්බ, ධම්ම රාගය. ධම්ම රාගය තිබ්බොත් අනාගාමී වෙනවා රහත් වෙන්නේ නැහැ. දැන් ධම්ම මච්චරිය කියන්නේ ශ්‍රමණත්වයේ පැවැත්ම තියෙන ඕනම ශ්‍රමණත්වයක් ධර්මයක් එක්ක අන්නේ පැවැත්ම කියන කාරණාව පවතින ධර්මයට එක්ක තියෙන ઈચ્છාව. මෙන්න මේ කරුණ වලින් යුක්ත ඉමේ සංකෝපික පංචන්න මච්චරිය මේ කරුණ පහෙන් යුක්ත ඒතං පතික්කටං යදිදං ධම්ම මච්චරිය. මෙන්න මේකෙදි රස තව කාරණාවක් කියනවා. මේ කරුණ පහ වලින් මේ ධර්මයේ කෙරෙහි ඇති මසුරුකම ඒක කියනවා ඊ타මාත්ම පහද්දී. එතකොට ඒ මච්චරිය කියනවා ඊ타ම පහත්මදී. ආවාස කුල ලාභ වන්න මච්චරියට වඩා පහත්ම මච්චරිය මේ ධර්මයේ කෙරේ තියෙන මච්චරිය. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිකාව පැවැත්ම පවතින ශ්‍රමණයන්ගේ ඒක ඒ කෙරෙහි තියෙන ઈચ્છාවයි ධම්ම මච්චරිය. මොකද ලෝකෝත්තර මාර්ගයේදී ඉච්ඡාව ඉක්මවන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒ ධර්මය හම්බෙනකොට ධම්ම මච්චරිය කියලා ගන්නට යමක් හම්බෙන්න විදියක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් ආවාස මච්චරිය කියන කාරණාවේ ආවාස මච්චරිය හම්බ වෙන්නේ ආවාස වාසස්ථාන කියන කාරණාව තමන්ට ලැබෙන තැනදී. බුදුරණවහන්සේගේ ධර්මයේ තුලදී පෙන්වන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවක් ලෝකෝත්තර මාර්ගයේ ඉස්මතු කරද්දී ලෝකෝත්තර මාර්ගයට යමුන තැනදී තමා කියන කාරණාවේ වැරද්ද ඉක්මවන විට මේ අවස්ථාවත් එක්ක ඉච්ඡාව කියන කාරණාව කුමකටනම් පවතින්නද ආවාස මච්චරිය කියලා ආවාස මච්චරිය කියන එක පවතින ඉඩක් තියෙන්නේ කුමක් එක්කද ලෝකෝත්තර මග ඉස්මතුන වෙද්දී කුල මච්චරිය ඒකත් ඉස්මතු වෙන්නේ කුලය නැත්නම් Eh, යම් කිසි පිරිසක් නැත්නම් ගිහියෝ ගිහි අය දායක පවුල් අන්න ඒ ආසාව තියෙන්නේ ලෝකෝත්තර මග ඉස්මතුණු වෙද්දී ලැබීම පිළිබඳව ආසාව තියෙන්නේ ලෝකෝත්තර මග ඉස්මතුණු වෙද්දී වර්ණාව පිළිබඳ ආසාව තියෙන්නේ ඉච්ඡාව තියෙන්නේ ඒ මෙතන ඉච්ඡාව ඉච්ඡාව කියන්නේ මේකට ලොකු මේ මේ සාමාන්‍ය ආසාවට හා ගිහිල්ලා ඉච්ඡාව කියනකොට එතකොට දැන් බලන්නකො ධම්මමච්චරිය කියන කාරණාව බුදුරන් වහන්සේ පෙන්නපු ලෝකෝත්තර ධර්මයේ කියන දෙයක් හැරෙන්නේ දෙන්නේ නැහැනේ. දැන් ධම්මමච්චරියනවා කියන්නේ ධම්මමච්චරියනවා කියන්නේ ලෝකෝත්තර මග ඉස්මතු වෙලා නැහැ. ලෝකෝත්තර මග ඉස්මතු වුණා නම් මච්චරියක් ඇති වෙන්න, ඉච්ඡාවක් ඇති වෙන්න විදිහක් නැහැ. දැන් ඉගෙන ගන්න දේවල් අපි ගත්තාම අපට ඉගෙන ගන්න දේවල් වලින් අපට තියෙන අපේ පැවැත්මත් එක්ක අමුතු දෙයක්. එතකොට ඒකට තමයි ඉච්ඡාව තියෙන්නේ. හැබැයි ලෝකෝත්තර මග ඉස්මතු වෙනකොට මොකද වෙන්නේ? තමා කියන කාරණාව ඉක්මන ප්‍රතිපදාවක් හම් වෙනකොට ඉච්ඡාව හම් වෙන්න විදිහක් නැහැ ප්‍රතිපදාවක් හම් එහෙනම් මේ ධම්මමච්චරිය කියන කාරණාව තියෙන එකත් එක්ක. එහෙනම් හොඳට දැනගන්න ඕන දෙයක් තියෙනවා. සැබෑරම සතාගතයන් වහන්සේ පෙන්නපු ප්‍රතිපදාව ඉස්මතු වුණා නම් ඒක තියෙන්නේ ඒ කියන්නේ ඒ ඉගෙන ගන්න කාරණාවේදී අර්ථය ගත්තා නම් අර්ථය ගැනීමේදී දෙයක් හම්බින්නේ මම ඔබට නිතර පැහැදිලි කරලා තියෙනවා අද සමාජයේ තියෙන දේ තමයි දර ලෝකයේ දෙයක් කරගෙන ලෝකයේ දෙයක් වුණා නම් යමක් වුණා නම් මම යුද්ධ යමක් වුණා නම් ඒකට ඉච්ඡාව කියන එක එනවා මේ දෙයින් අයින් වෙන තව දෙයක් කරගෙන මොකද ධර්මයේ ඒ දෙයින් අයින් වෙන්න ධර්මයේ දෙයක් කරගෙන ඉතින් ওই වැඩ පිළිවෙල තියෙදි ධම්ම මච්චරය කියලා හේකුත් තියෙනවා ආවාස ලාභ කුල වර්ණ මච්චරය කියලා හේකුත් තියෙනවා හැබැයි යථාර්ථය දකින වැඩපිළිවෙල දකින තැනදී දෙයක් කරගත් දෙයක් නොවන ස්වභාවය හම්බවීමම කියනවා. මොකද්ද? අන්න ධර්මය. එතකොට ධර්මය කියන්නේ දෙයක් හැටියට හම්බවීම නෙමෙයි. දෙයක් හැටියට හම්බවන පංච පාස්කන්ධේ පරිසම්පාදේ ධාතු ආයතන ස්කන්ධ නැත්තම් බොජ්ජංග ධර්ම මේවා අපට දේවල් දේවල් වුණා නම් දේවල් වලට ඉච්ඡාවක් තියෙනවා මච්චරියා. හැබැයි දේවල් උනේ නැතිනම් ඉච්ඡාව කොහෙද? ඉච්ඡාවක් එළින්නේ ඉච්ඡාව එළින්නේ දේවල් වෙච්ච නිසා. ඇයි දේවල් වෙන්නේ? ලෝකයේ දෙයින් නිදහස් වෙන දෙයක් හොයාගෙන යනවා. තමාව ඉස්මතු වෙලා. ඔන්න ධම්ම මච්චරිය. ඒක කියනවා පහත්ම මච්චරිය. බලන්න කුදුරනස් වෙන්නනේ. පහත්ම ලාමක මසුරුකම ආවාසල මසුරුකමත් නෙමෙයි. කුල මසුරුකමත් නෙමෙයි, ලාභයටත් නෙමෙයි, වර්ණනාවටත් නෙමෙයි. පහත්ම මසුරුකම ධර්මයට තියෙන මසුරත්ති. ධර්මයට එකෙන් ධර්මයේ කියලා කිව්වේ නම් අර ලෝකේ අපට දෙයක් වෙච්ච දෙයට තියෙන මසුත්පත්තිය. ඒකයි ධම්මමච්චරිය. එහෙනම් ප්‍රතිපදාව කියන කාරණාව එදෙන්නේ නැහැනේ. එහෙනම් බුදුරණවහන්සේ කිව්ව දේ හම්බෙලට නැහැනේ. ඇහුණට කනට කනට ඇහුනේ තමන් ගත්ත දේ. තමන්ට දෙයක් වෙලා. තමන්ට ඒක දැන් අපි ගත්තොත් එහෙම දැන් මෙහෙම උදාහරණයක් හිතලා බලන්නකෝ. දැන් ඉස්කෝලේක කවුරු හරි කෙනෙක් ටීචර් කෙනෙක් උගන්වනවා. තමන් දන්න දැනුම විද්‍යාඥයෙක් ගණිතඥයෙක් වෛද්‍යවරයෙක් මොන හරි එයාලා දෙනවා. නැත්තම් Taman දන්න දැනුම දෙනවා. දැන් ඒක යාට මෙමරියක් දැනුමක් හැටියට ඒක දීමක් තියෙනවානේ. ඒකත් එක්ක උදම්මනනවානේ. මොකද්ද? ඔන්න තමන්ගේ හැකියාව, තමන් එක කියලා දීමේ දක්ෂතාවය. ඒකත් එක්ක උදම්මනන. එතකොට යමක් අල්ලගෙන මෙන්න මේ වගේ කියනවා ප්‍රතිපදාවක් නැතිව ධර්මය හම්බ වීම. ධර්මයේ කියලා හම්බෙන්නේ එතකොට අර ප්‍රතිපදාව නෙවෙයි දෙයක්. ඒ වගේම තමයි අනිත් අය අනිත්තරක ඔක තියෙනවනේ අනිත් ශාස්ත්‍රවරුන්ට ශාස්ත්‍රවරු කියන්නේ ශාස්ත්‍රවරු සහ ඒ අයට යාළගේ ධර්මයක් තියෙනවනේ. එතකොට එහෙනම් මෙන්න මේ ධර්මයේ ප්‍රතිපදාව හැටියට ආවේ නැත්නම් ඒවා ලොකු දේවල්. ඒවා ඒවා අපිට අපේ තමාට තියෙන දෙයක් මිසක් තමාගෙන් ඊතර වෙන ප්‍රතිපදාව හම්බ වීමක් නෙමෙයි. ඊළඟට මච්චරිය පහන සූත්‍රය. ඊළඟට ශ්‍රී ගෞතම